එතකොට අපි මේ වන විට ආර්ය මෛත්‍රී භාවනාව ආර්ය ආර්ය කොහොමද ලෝකයට මෛත්‍රී කරන්න කියන එක විස්තර කරන පෙර දිග වසන සත්‍යෝද පෙර අනු දිග වසන සත්‍යෝද දකුණු දිග වසන සත්‍යෝද දකුණු අනු දිග වසන සත්‍යෝද ඒ දිශාවල් මෙනෙහි කරන්න අනන්ත දක්වා පසු දිග වසන සත්වයෝද පසු අනු දිග වසන සත්වයෝද උතුරු දිග වසන සත්වයෝද උතුරු අනු දිග වසන සත්වයෝද සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බැම්මෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරින් මිදෙත්වා සංසාර අඳුරින් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුගතතර වෙත්වා කියලා අපි ඒ ටික විස්තර කරගත්තා. ඉතින් ඊට පස්සේ එතනින් එහාට තවත් එකකට එකතු වුණා මේ මමද සියලු ලෝක සියලු සත්වෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා. සකෘදාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා. අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා. අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා ඒක ඉස්සෙල්ලෙන්න ඕන නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියලා තුන් පාරයි ඊට පස්සේ මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් වෙත්වා සකු르දාගාමි වෙත්වා අනාගාමී වෙත්වා අරිහත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා කියන කර්මස්ථානය අපි එක වතාවක් වඩමු දැන්. ඒක දැන් ඔබ වඩනකොට ඒක අවබෝධය තියාගන්න. දිසා ගන්නකොට ඒ දිසා පිළිබඳ අනන්තයටම හිත යොමු කරන්න. ඔය දිවස් ලැබීමට ඒක එක හේතුවක් කරනවා. ඉතින් කැමති අය එහෙම කරන්න. ඒ නැතත් අනන්තයට හිත යොමු කරන්න දිවස් ලැබුණත් නැතත් ඒව ඉතින් එහෙම කරන්න ඕනේ නැත්නම් ලෝක සත්වෝ සියලුම ලෝක සියලු ලෝක සියලු සත්වෝ අහු වෙන විදිහට තමයි අපි මේ කර්මස්ථානේ වඩන්නේ. හොඳයි. එහෙනම් අපි කර්මස්ථානේ එක වතාවක් කරමු. හොඳයි අපි නම් ගොඩමුක් සරේ යටදිග වසන සත්වයෝද උඩදිග වසන සත්වයෝද මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සංසාර දුකෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර ශෝකයෙන් මිදෙත්වා සංසාර රාගයෙන් මිදෙත්වා සංසාර බයෙන් මිදෙත්වා සංසාර සයුරෙන් මිදෙත්වා සංසාර කතරින් මිදෙත්වා සංසාර අඳුරින් නිබ්බන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා සකුර්දාගාමි ඵලයෙන් නිරෝගී වෙත්වා අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා අරිහත් ඵලයෙන් දුකෙන් මිදෙත්වා නිවන් නිවන් දකිත්වා නිවන් දකිත්වා මේ මමද සියලු ලෝක සියලු සත්වයෝම සෝවාන් වෙත්වා සකුර්දගාමී වෙත්වා අනාගාමී වෙත්වා අරිහත් වෙත්වා දුකෙන් මිදෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත් මේ සසර පැවැත්මක් වන්නේද මහා දුක් කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා දුක් කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා දුක් කඳ දෙවන සසරින් මේ සසර පැවැත්මක් වන්නේද මහා රෝග කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා රෝග කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා රෝග කඳ දෙවන සසරින් මේ සසර පැවැත්මක් වන්නේද මහා ජරා කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ජරා කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ජරා කඳ දෙවන සසරින් මේ සසර පැවැත්මක් වන්නේද මහා ව්‍යාධි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ව්‍යාධි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ව්‍යාධි කඳ දෙවන සසරින් මිදෙත් මේ සසර පැවැත්මක් වන්නේද මහා මරණ කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා මරණ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා මරණ කඳ දෙවන සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද මහා බය කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බය කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බය කඳ දෙවන සසරින් මේ සසර පැවැත්මක් වන්නේද මහා හද ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා හද ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා හදගිනි කඳ දෙවන සසරින් මේ සසර පැවැත්මක් වන්නේද මහා දාහ කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහාදාහ කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහාදාහ කඳ දෙවන සසරින් මේ සසර පැවැත්මක් වන්නේද මහා ශෝක කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා ශෝක කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා ශෝක කඳ දෙවන සසරින් මේ සසර පැවැත්මක් වන්නේද මහාරාග ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහාරාග ගිනි කඳ නොවන්නේ මමද සියලු සත්වයෝ මහාරාග ගිනි කඳ දෙවන සසර මේ සසර පැවැත්මක් වන්නේද මහා බැඳුණු බැමි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද මහා බැඳුණු බැමි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ මහා බැඳුණු බැමි කඳ දෙවන් සසරින් මිදෙත්වා මේ සසර පැවැත්මක් වන්නේද අනන්ත දුක් ගිනි කඳ වන්නේය මේ සසර පැවැත්මක් නොවන්නේද අනන්ත දුක් ගිනි කඳ නොවන්නේය මමද සියලු සත්වයෝ අනන්ත දුක්ගිනි කඳ දෙවන සසරින් සාදු සාදු හොඳයි මේ දැන් පොඩක් මම නැවත මේ දුක්ඛ ආර්ය සත්‍ය විස්තර කරලා නතර කර තැනට යනවා පොඩ කමන්නේ නැහැ නේද මොකක් හරි එහෙම තියෙනවද මොකක් හරි මේ මම දන්නේ මම මේ කරගෙන යනවා ඔබ බොහොත් ගැටලුවක් නැහැ නේ එහෙම නවත්තන්න ඕන නම් මට ඕන වෙලාවට නෙවෙයි නවත්තන්න ඔබට ඕන වෙලාවටයි ඒක නිසා මේ ඔබ තුලින්ම කියන්නේ ඒක හොඳේ මට නිතර නිතර අහන්න බෑ. ඉතින් ඔබ කියන්නේ ඒක. මම දැන් ඔබ පොඩ්ඩක් අවධානය යොමු කරනවා අර චතුරාර්ය සත්‍ය පළවෙනි ආර්ය සත්‍ය මොකද්ද අපි විස්තර කරේ? දුක්ඛ ආර්ය සත්‍ය. මොකද දුක්ඛ ආර්ය සත්‍ය කියන්නේ දුකත් දුකක් සැපත් දුකක්. ඉතින් කොහොමද සැප දුකසේ දකින්නේ? එහෙනම් මේ ලෝකේ අනිච්ච දුක්ඛ අනාත්ම ලෙස දැකපු කෙනෙකුට විතරයි සැපක් දුකක්සේ දකින්න පුළුවන් නැත්තම් දකින්න බෑ. ඒ කියන්නේ එහෙමනම් එයාට දුක දුකක්සේ මෙන්ම සැපත් දුකක්සේ දකිනවා කියන එක ප්‍රඥාවෙන් කරන එකක්ද නිකන් දැනෙන විදියට කරන එකක්ද අන්න ඒකනේ ලෝකයා ලෝක දුක දුකසේ දකින්නෙත් සැප සැපසේ දකින්නෙත් ප්‍රඥාවෙන්ද නැත්නම් දැනෙන විදියටද අන්න දැනෙන විදියට ලෝකයා දැනෙන විදියට දකින හින්දා කියන වේදනාචෛසිකය ආර්යා ප්‍රඥාවෙන් දකින නිසා ඒක මොන චෛසිකයෙන් දකින්නේ ප්‍රඥා චෛසිකෙන්. එහෙනම් ලෝකේ දුක දුකක්සේ සැපත් දුකක්සේ දකින්නවා කියන එක ලේසි කඩුත්තක් නෙමෙයි. ඒක දකින්න අනිවාර්යයෙන්ම මොකද්ද ඕන? ප්‍රඥාව ඕන. එහෙම යමෙක් ප්‍රඥාව තුලින් ඒක දකින්න නම් ඒකට කියනවා දුක්ඛේ ඥානං. ඒ කියන්නේ දුක පිළිබඳ ඥානයක් ඕක නිකා එකක් නෙවෙයි. එහෙනම් එළියේ ඉන්න පුතඥන ලෝකයා දුක දුකක්සේ සැප සැපක්සේ දකින්න එයාට ඥානයක් ඕන. නෑ එයා ඒක දකින්නේ මොකෙන්ද දැනෙන විදියට නිසා ඒකට අපි කියනවා වේදනා චෛසිකයෙන් දකිනවා කියලා. එහෙනම් ලෝකේ පෘතජ්ජනයා දුක දුකක්සේ සැප සැපක්සේ දකින්නේ වේදනා චෛසිකයෙන් ආර්යා ලෝකේ දුක දුකක්සේ සැපත් දුකක්සේ දකින්න මොන චෛසිකයෙන්ද ප්‍රඥා චෛසිකයෙන් ඕන වෙනස. ඒකයි මේක හැමෝටම තේරුම් කරගන්න බැරි. එහෙනම් දුක්ඛ ආර්ය සත්‍ය කියන එක ඔබට දැන් ආර්යයා දකින දුක දැන් ඔබට පැහැදිලි ඇති. දැන් මෙන්න මෙහෙම එකක් තියෙනවා. එහෙනම් අපි ඕක දකින්න නම් දුක දුකක්සේ නම් දකින්න පුළුවන් කියමුකෝ සැප දුකක්සේ දකින්න නම් මොකද්ද කළ යුත්තේ? එහි ඇති පිට තියෙන ඒ දුක් ගොඩේ ප්‍රියස්වභාවය මොකක් කරලා බලන්න වෙනවද අපිට? හිඳලා බලන්න වෙනවා. ධම්මචක්කපවත්තන සූත්‍රය ගත්තම ඒකේ තියෙන්නේ මොකද්ද? මහණෙනි දුක පිරිසිඳ දත යුතුයි. මහණෙනි දුක පිරිසිඳ දතයුතු ගැන මොකද ප්‍රිය ස්වභාවය හිඳලා බලන්න වෙනවා. ඇයි එහෙම බලන්න වෙන්නේ? නැත්තම් දුක පේන්නේ නැත. මහණෙනි දුක පිරිසිඳ බලනවායි කිය. එහෙනම් දුක මොකක් කළාද බලන්න ඕන. ප්‍රිය ස්වභාවයක් තියෙනවා ලෝකේ දුක මතු පිට. ඒ ප්‍රිය ස්වභාවය මොනව කළාද බලන්නද? හිඳලා බලන්න නැත්තම් දුක පේන්නේ නැහැ. එහෙනම් දුක්ඛාරය සත්‍ය දකින්න නම් දුක මොනවා කරලාද බලයුත්තේ? පිරි සිඳ බැලිය යුතුයි. මහණෙනි මම නම් ඒක එදා වෙසක් දවසේ උදේ දුක පිරිසිඳ දැක්කා කියලා දේශනා කළා. එහෙනම් එතන මේ දුක්ඛාරය සත්‍යයි කියලා දේශනා කළා. දුක්ඛාරය සත්‍ය මොකක් කළ යුතුද? පිරිසිඳ දත යුතුයි කියලා දේශනා කළා. මම නම් මහණෙනි දුක්ඛාර සත්‍යය පිරිසිඳ දැක්කා කියලා දේශනා කළා. මොකක්ද ඒ කියන්නේ? වට කීයක්ද? තුනකින් දැක්ක දුක්ඛාරය සත්‍යය. දැන් දුක පිරිසිඳ දකින්න නම් එහෙනම් අපි ප්‍රිය ස්වභාවයේ තියෙන දේවල් වල ගිහිල්ලා මොනව වෙලාද ගිහිල්ලා? ප්‍රිය ස්වභාවයේ තියෙන තැන් වල ගිහිල්ලා මොනව වෙන්නේ නැද්ද අපි? හා වෙන්නේ නැති නැත්තම් දුක පිරිසිඳ බලන්න ඕනේ නැහනේ. එහෙනම් දුක්ඛාර සත් එහෙනම් අපි දුක පිරිසිඳ බැලිය යුතු තැන්වල, ඒ කියන්නේ ප්‍රියමధుර ස්වභාවයෙන් ආපු තැන්වල අපි ගිහිල්ලා මොනව වෙලාද තියෙන්නේ එහෙනම්? හා වෙලා. එහෙනම් තැන් තන් ප්‍රිය ස්වභාවයේ මధుර ස්වභාවයේ තියෙන තැන හාවුන නිසා එකට කියන්නේ මොකද්ද? තණ්හා. එහෙනම් දුක පිළිඳිත බලන්න උනේ ඇයි? අපිට මොකක් හේතු නිසාද? තණ්හාව නිසා. එහෙනම් දුකටපත් වෙන්නේ මොකක් නිසාද? තන තණ්හාවට කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදයාරේ සත්‍යය. ඉදං කෝපන බික්කවේ දුක්ඛ සමුදයං අරිය සත්‍යං යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගතා తత్ర తత్రాభినందనీ සෙය්‍යදීදං කාමතණ්ණා භවතණ්ණා විභවතණ්ණා. ඉතින් ඔන්න බලන්නකො වචන ටික අරගෙන නෑ. අපිට දැන් ඕක ගන්න පුළුවන් මට්ටමට ගමුකෝ. ඉදං කෝපන භික්කවේ දුක්ඛ සමුදය අරිය සත්‍ය. මෙන්න මහණේ දුක්ඛ සමුදය අරිය සත්‍ය. මොකද යායන් තණ්ණා. ඒ තැන් තැන් වලට මොකක් කියලාද? යා වෙලා හා වෙලා යායන් තණ්ණා පෝනෝ භවිකා. మతు භවයට පනපෝලා. පෝනෝ භවිකා නන්දි රාග සහගතා. ඒ කියන්නේ එදා කරපු ටික මේ මොකද්ද? නන්දි රාග සහතගෙන රාගයෙන් වෙලිලා ඉන්නකොට ඒකට කියන්නේ මොන රාගය කියලාද? නන්දි රාග සහගත తත්‍ර తත්‍රාබි නන්දනී තැන් තැන්වල අභිනන්දනය කළා. මොකද අභිනන්දනය? අභි කියන්නේ ඕන එකක් මොන වෙනවද? බිහි කරනවා. නන්දනය බිහි කළා. ඒ කියන්නේ අභිනන්දනය කළා. නන්දනය කරන්නේ මොනව සඳහාද? වින්දනය ගන්න. ඒක නිසා තමයි ඉස්සෙල්ලම ආපු රූප වයින් දරන මොකද සංගීතවල? නන්දන වින්දන. එහෙනම් නන්දන කරනකොට වින්දන ලැබෙනවා. එහෙනම් తත්‍ර తත්‍රාபి නන්දනී සෙය්‍යදී දන් මොනවද කියනවද කියලා කියනවනම් කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. එහෙනම් දුක සමුදය අර සත්‍යයේදී ඔක්කොම පෙන්වුවේ මොන වචනද? යායන් තණ්හා. පෝනෝ භවිකා. ඒ කියන්නේ ලෝකෙට යා වෙලා, හා වෙලා, තණ්හා වෙලා, භවයට පණ පොවලා නන්දි රාග සහගත රාගයේ උපරිමයට ගිහිල්ලා తత్ర తత్రాభినందని තැන් තැන්වල අභිනන්දනය කළා. අන්න එහෙනම් එතනින් පෙන්වන්නේ ඔක්කොම ලෝකෙට මොන වෙන ටිකක්ද? ඇලෙන බැඳෙන ටික. එහෙනම් ඔය ඇලෙන බැඳෙන ටිකට මොකද්ද අපි කියන්නේ? තණ්හා ටික ඔය. එහෙනම් දුක සමුදය අරසත්‍ය කියන්නේ මොකක්ද එහෙනම්? තණ්හාව කියලා ගැටියෙන් මතක තියාගන්න. ඊළඟට ඔන්න බලන්න අනිත් එක විද්‍යාත්මකව. යෝ තස්සාය ඒව තන් ඒ කියන්නේ ඒක පටන් ගන්න ඉදං කෝපන බික්කවේ දුක්ඛ නිරෝධං අරිය සත්‍යම් මහන්නේ දුක්ඛ නිරෝධාර සත්‍ය කියන්නේ කුමක්ද යෝ තස්සාය ඒව තණ්හාය අශේෂ විරාග නිරෝගෝ නිරෝධෝ ත්‍යාගෝ පටි නිස්සග්ගෝ මුක්ති අනාලයෝ ඔන්න වචන ටික මොකද ඒ කිව්වේ යෝ තස්සාය ඒව තණ්හාය ඒ ඒ තැන්වල හාවුණු තැනින් මොනව වෙනවද ගැලවෙනවා යෝ තස්සාය ඒව තණ්හාය අශේෂ ශේෂයක්වත් නැතිව විරාග අතන රාග වුණා මෙතන මොකද වෙන්නේ? අන්න දැක්කනේ හොඳට මතක තියාගන්න. අශේෂ විරාග අතන රෝධ කළා මෙතන මොකක් කරනවද? නිරෝධෝ. අශේෂ විරාග නිරෝධෝ. ත්‍යාගෝ අතන අල්ලගත්ත මෙතන අල්ලගත්තේ මොනව කළා දානවද? දීලා දානෝ ත්‍යාගෝ. පටි නිස්සග්ගෝ අතන සංසර්ගය වුණා එකතු වුණා ලෝකෙට. මෙතන මොකක් වුණාද? ලෝකෙන් ගැලවෙනෝ නිස්සග්ග වෙනෝ. නිස්සග්ග වෙනව විතරක් නෙමෙයි පඩ නිස්සග්ගෝ කියන්නේ නිස්සග්ග වීමට බැඳෙනවා. පඩ එතකොට පඩ නිස්සග්ගෝ මුක්ති මුක්ති කියන්නේ මොකද වෙන්නේ? නිදහසට මිදෙනවා. අනාලයෝ. අතන ආලය කළා මෙතෙන්දි මොකද්ද කරේ? දැක්කද? අතන එහෙනම් දුක්ඛ සමුදයාර සත්‍යෙදි පෙන්වුවේ ඔක්කොම ලෝකෙට මොන වෙනවද ටිකද? ඇලෙන ටික. දුක්ඛ නිරෝධයේදී කරන්නේ මොකද්ද? ඇලිච්ච ඒවයින් දැක්ක නේද මේක යන හැටි බලන්න පොඩ්ඩක් කල්පනා කරලා. ඔන්න දුක්ඛ ඔන්න දුක්ඛ නිරෝධ ආරි සත්‍යය. ඉදං කෝපන බික්කවේ දැන් ඔතෙන්ට එනකොට ඊළඟ එක කියන්නේ ඉතල ඔතෙන් එනකොට පොඩි වැදගත් අවබෝධයක් ඔබට එන්න ඕන තව. එහෙනම් කොතෙන්දද ලෝකයා දුකට වැටෙන්න පටන් ගන්නෙ? දුක්ඛ ආර සත්‍යයේද දුක්ඛ නිරෝධයේද? දුක්ඛ නිරෝධයේදී නිරෝධ කරන්න ඉස්සෙල්ලා ගිහිල්ලා තැන් තැන් වල ප්‍රියමధుර ස්වභාව වලට මොනෝ කරාද රෝන්ද ගැව්වා රෝන්ද ගහනවා කියන්නේ ඒව කරා මොනෝ කරාද ගිහිල්ලා ඒව කරා හොයාගෙන ගියා මොනවද හොයන් ගියේ ඇසෙන් රූප කනෙන් මනවඩන ශබ්ද ගන්ධ තියෙන තැන් හොයාගෙන ගිහිල්ලා ඒව කරා රෝද කළා. ඒ කියන්නේ ඒව ගාලා ඒව කරා රෝන්දේ ගාලා. ඒ තැන් වල මොනවා වුණාද? හා වුණාට කියන්නේ මොකද්ද? දුක්ඛ සමුදය. දැක්කද? දුක්ඛ රෝද කළා. ඒ තැන් වල සමුදයටපත් වෙලා ඊට පස්සේ මොකක් වින්දාද? දුක් වින්දා. එහෙනම් කොයි පැත්තට දුක්ඛාරදත් යන්නේ? වැඩ කරන්නේ කොයි පැත්තටද? 3 2 1 කැමති නම් එක තේරුම් ගන්න බැරි නම් අත්තල දාන්න. දුක්ඛාර සත්‍ය දුක වැඩ කරන්නේ කොයි පැත්තටද? 3 2 1 එකට ආවට පස්සේ තමයි දුක මොනව කොල්ලද බලන්නේ දුක් විඳිනකොට බලනවා ඇයි මම මේ සැපල්ලන්න කියලා දුක් විඳින්නේ කියලා දුක පිරිසිඳ බලනකොට මොකද වෙන්නේ අන්න දුක පිරිසිඳ බලනවා එතකොට එතකොට අහු වෙනවා මොකද්ද අයියෝ මම මේ දුකට වැටුනේ මොකක් හේතුවද තැන් තැන් වල හාවුනේ නන දුක සමුදයකට හේතුව ඇයි මං තැන් තැන් වල හාවුනේ ලෝකේ කාම පසුතලයක් තියෙනවා ඒ කරා මම මොනව ගැව් කරාද රෝන්දේ ගැව්ව නිසා. එහෙනම් ඒ රෝන්දේ ගහපු එක දැන් මොකද කරන්න ඕන? නිරෝධ කරන්න ඕනේ කියලා තනවා. දැක්කද අනිත් පැත්තට එන හැටි. මේ පැත්තට දුක උදා වෙනවා මේ පැත්තට කඩාගෙන යනවා දැක්කනේ ක්‍රමේ මම දැන් තේරෙන විතරක් ගන්නකො නැත්තම් අනවශ්‍යයි මේ ඒ කියන්නේ චතුරාර්ය සත්‍ය ව්‍යංජන අසීමිතයි පද අසීමිතයි තේරුම් අසීමිතයි ඕන ඒක මේක එක එකනට වැටහෙන්න පටන් ගන්නවා එක එක ක්‍රම වලට එහෙනම් දුක පිරිසිදු දත යුතුයි දුක්ඛ සමුදය මොකක් නොහොත් අන්නා මොනව කරන්න ඕනද දැන් දැන් තැන් තැන් වල හා වෙනක ටිකට මොකක් කරන්න දාන්නවද? පහ කරන්න ඕන. දුක්ඛ නිරෝධය මොකක් කරන්න ඕනද? ඇයි දුක්ඛ නිරෝධය ගැන රෝධ ගැහුවේ ඇයි අපි? අපි දැක්ක ලෝකේ කාම පසුතලයක් තියෙනවා. ඒ කියන්නේ මනවඩන රූප තියෙනවා, මනවඩන ශබ්ද, මනවඩන ගන්ධ, මනවඩන රස ඕන තරම් මේ ලෝකේ තියෙනවා. ඒ කාම පරිසරයක් තියෙනවා. අපිට පුළුවන් ද කාම පරිසරය ඇති කරන්න? අපිට පුළුවන් මේ ලෝකේ තියෙන කාමය නැති කරන්න. එහෙම අපිට කරන්න බෑ. අපිට පුළුවන් ඒකට හදාගන්න ප්‍රත්‍ය මොනව කරලා දාන්නද? ඒක සය කරලා දාන්න පුළුවන්. එහෙනම් දුක්ඛ නිරෝධාර සත්‍ය මොන කළ යුතුද? ප්‍රත්‍යක්ෂය කිරීම නොහොත් මොකක් කළ යුතුද? ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. එහෙනම් දැන් ඔබට තේරෙනවද? දුක පිරිසිඳ දත යුතුයි. දුක්ඛ සමුදය පහ කළ යුතුයි. දුක්ඛ නිරෝධය මොකක් කළ යුතුද? ප්‍රත්‍යක්ෂ කළ යුතුයි. මෙන්න බලන්න ওই ටික තියෙන හැටි අද ගෙදර ගිහිල්ලා බලන්න මම මේ මතු කරන්නේ. මෙන්න ඒ ටික තියෙන හැටි බලන්න ධම්මචක්කපවත්තන සූත්‍රයේ. ඔන්න අහගන්න. ඉදන් දුක්ඛං අරිය සත්‍යන්ති මේ භික්කවේ පුබ්බේ අනුසුතේසු ධම්මේසු චක්ඛුං උදපාදි ඥානං උදපාදි ආදී වශයෙන්. ඒ කියන්නේ මොකද්ද මෙන්න මහණෙනි දුක්ඛ ආර්ය සත්‍යය. තංකෝ පරිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤයන්ති මේ භික්කවේ. ඒ කියන්නේ මොකද්ද මහණෙනි දුක පිරිසිඳ දත යුතුයි. තංකෝ පරිදන් දුක්ඛං අරිය සත්‍යං පරිඤ්ඤාතන්ති මේ භික්කවේ. මහණෙනි මම නම් දුක පිරිසිඳ දැක්ක දැක්ක නේද ක්‍රමේ වට කීයද? තුන ඇද ගෙදර ගිහලා බලන්න මේ ඔක්කොම. ඉදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යන්ති මේ බික්කවේ කියන්නේ මොකද්ද? මෙන්න මහන්නේ දුක්ඛ සමුදය අරිය සත්‍ය කියන්නේ මොකද්ද? තණ්හාවයි. තංකෝ පනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහතබ්බන්ති මේ දුක්ඛ සමුදය නොහොත් තණ්හා මොන කළ යුතුද? පහ කළ යුතුයි. තංකෝ පනිදන් දුක්ඛ සමුදයං අරිය සත්‍යං පහිනන්ති මේ මම නම් මහන්නේ දුක්ඛ සමුදය අරිය සත්‍ය පහ කළා. ඒකත් වට තුනයි. ඉදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යන්ති මේ බේක මෙන්න මහන දුක්ඛ නිරෝධාර්ථයද දුක්ඛ නිරෝධාර්ථයද කියන්නේ ලෝකේ කාමපසුතල කලා මොනෝ කිරීමද රෝන්ද ගැසීම නවත්තන එක තංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චිකාතබ්බන්ති මේ කියන්නේ මොකද්ද ප්‍රත්‍යක්ෂ කළ යුතුයි තංකෝ පනිදන් දුක්ඛ නිරෝධං අරිය සත්‍යං සච්චි කතන්ති මේ බික්ක මේ කියන්නේ මොකද්ද මම නම් මහණෙනි ප්‍රත්‍යක්ෂ කළා කියන්නකෝ දැන් කොහොමද වටතුර කියලා මේ දුක්ඛාර සත්‍යයයි කියලා දැනගත්තා දැනගත්ත නේද? දැකගත්තා. මේ දුක්ඛ ආර්ය සත්‍යය කියලා දැක්කා. දුක්ඛ ආර්ය සත්‍ය මේ පිරිසිඳ දත යුතුයි කියලා දැක්කා. මම නම් මහන්නේ දුක්ඛ ආර්ය සත්‍ය පිරිසිඳ දැක්කා කියලා දැක්කා. වට තුනයි. මේ දුක්ඛ සමුදය ආර්ය සත්‍යය කියලා දැක්කා. දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළ යුතුයි කියලා දැක්කා. මම නම් මහන්නේ දුක්ඛ සමුදය ආර්ය සත්‍ය පහ කළා කියලා දැක්කා. මේ දුක්ඛ නිරෝධාර සත්‍යය කියලා දැක්කා. දුක්ඛ නිරෝධාර සත්‍යය ප්‍රත්‍යක්ෂ කළ යුතුයි කියලා දැක්කා. මම නම් මානෙනි දුක්ඛ නිරෝධාර සත්‍ය ප්‍රත්‍යක්ෂ කළා කියලා දැක. ඊළඟට මෙන්න බලන්න ඊළඟට ඔන්න ඔතෙන්ට උඩ දුක සහ දුකට හේතුවයි ඒකෙන් අයින් වෙන ක්‍රමය ඔක්කොම දැන් අයින් විය යුතු බවයි දැන් දැකලා ඉවරයි. දැන් මොකක්ද ඊට පස්සේ? දැන් අයින් වෙන්නේ කොහොමද මාර්ගය ඔන්න ආගන්නේ නැහ. ඉදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යන්තිමේ භික්කවේ පුබ්බේ අනුසස ධම්මේසු චක්කුම් උදපාදි ඥානං උදපාදි පඤ්ඤා උදපාදි විද්‍යාව උදපාදි ආලෝකෝදවත් ඒ කියන්නේ මෙන්න මහන්නේ දුක්ඛ නිරෝධගාමිනී මොකද දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍ය කියන්නේ අරියෝ අට්ටංගිකෝ මග්ගෝ එහෙමනම් තංකෝ පනිදන් දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාරිය සත්‍යං භාවේ තබ්බන්ති මේ භික්කවේ ඒ දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍ය නොහොත් අරියට මඟ මොනෝ කළ යුතුද භාවනා කළ යුතුයි භාවිතා කළ යුතුයි තංකෝ පනිදන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාර සත්‍යම් භාවේ තන්ති මේ භික්කේ මම නම් මහණෙනි ඒක භාවිතා කීයක් එහෙනම් අන්න භාවනාව කොහෙද පටන් ගන්න තියෙන්නේ කොතෙන්ද භාවනාව පටන් ගන්න තියෙන්නේ දැන් එහෙනම් කියන්නකෝ පළවෙනි එක බණහලා දැනගන්න ඕන දෙවෙනි සත්‍යය පිළිබඳ බණහලා දැනගන්න ඕන තුන්වෙනි නිරෝධාර සත්‍ය පිළිබඳත් බණහලා දැනගෙන ලෝකේ අනිත්‍ය දුක්ඛ අසාරත්වය දැනගත්ත ආර්ය උත්තමය දැන් වැඩේ පටන් ගන්න කොතෙන්ද හතරවෙනි ආර්ය සත්‍යයේදී මොකෙන්ද පටන් ගන්නෙ භාවනාව පටන් ගන්න හතරේදී දැන් කොහෙන්ද පටන් ගන්නෙ අද මගේ අම්මේ මේව තේරෙන්නේ නැද්ද මේ පොඩ කියවල නිතර දෙවේලේ කියවනේ ඕනේ මේවා එහෙනම් එක සත්‍යක් වට කීයකින් දකින්නවද තුන්වරක් හතර කීයේ 12ට කියන්නේ මොකද්ද? දාදසාකාරය. ඒවන්ති පරිවට්ටං දාදසාකාරං යථා භූතං ඥාන දර්ශනං සුවිසුද්ධං අහෝසි. ඔන්න ඕන සුද්ධ වෙන ක්‍රමය. තේරුම් කරගන්න වැඩේ. එහෙනම් ත්‍රිපරිවට්ටං ඒ එකක් තුන ගානේ තුන් වරක් හතර දොළොස් ආකාරයකට දුක දේශනා කරලා තියෙනවා. මේකෙන් ගැලවෙන ආකාර 12ක් දේශනා කරලා තියෙනවා. දුකට වැටෙන දුකත් දුකට වැටෙන හැටිත් දුකට වැටීම හේතුවත් ඒකෙන් ගැලවෙන ක්‍රමයක් 12 ආකාරයකට විස්තර කරලා තියෙනවා චතුරාර්ය සත්‍ය. කෝවද ඕවා? කල්පනා කරලා බලන්න ඔන්න ඕක තමයි දුක් ඔන්න ඔන්න ඔතනින් එහාට ওই ටික අහගත්තට පස්සේ තමයි කොණ්ඩඤ්ඤ තාපසයට මොකද තේරුණා කියලා තියෙන්නේ. යං කිංචි සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මන්ති කියනකොටම සෝවාන් වුණාලු.